මේ ලෝකයේ යම්කිසි ශාස්ත්‍රෝන් වහන්සේ කෙනෙක් නිවැරදි ධර්මයක් දේශනා කළා නම් කරලා තියෙනවා නම් මේ ලෝකෙ එකයි. ඒ තමයි තථාගත ධම. අනිත් සියලුම දර්ශන මත ඒ දේශනා ඒ පිළිගැනීම සියල්ල යථා කාලයේදී ප්‍රතික්ෂේප වේ. සත්‍ය මත වෙනකොට අසත්‍යයට ඉඳනේ. යට වෙනවා. එදත් බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වුණා. සියලු අසත්‍ය ප්‍රචාරයන් වලට වැරදි දර්ශන වලට ඉඩ නැති වුණා. තථාගත ධහම ලෝකේ පුරා ප්‍රචලිත වුණා. චරත බික්කවේ බෞජන හිතාය බෞජන සුඛාය අත්තාය හිතාය සදේව මනසාය. මහණෙනි එකමග දෙන්නේ කියන්න එපා. තනියෙන් යන්න මඟ. මේ දහම ලෝකයට දේශනා කරන්න. අවබෝධ කරගන්න පුළුවන් අය ලෝකේ ඉන්නවා. නෙළුම් මල පටන් ගන්න මඩින්. ක්‍රම ක්‍රමයෙන් චලයෙන් උඩට එනවා. මුල තියෙන්නේ මඩි. ක්‍රම ක්‍රමයෙන් චලයේ මට්ටමට එනවා. ඒකෙන් මතු පිටට එනවා. ඇවිල්ලා ලස්සනට පිපිලා පලාතම සුවඳ හමනවා. පෘථග්ජන පුච්චලයා ඉන්නේ මඩි. ඒ පෘථග්ජන පුච්චලයා මේ ධර්මයේ අවබෝධය තුළ අර නෙළුම් මල වගේ ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ඉහළට එනවා. වතුර මට්ටමට ඇවිල්ලා වතුරෙන් ඉහළට ඇවිල්ලා ධර්මය අවබෝධ කරගෙන මුළු විශ්වයම සුවඳවත් කරනවා. අර නෙළුම් මල් පලාතම සුවඳවත් කරනවා වගේ. ඒ අවබෝධය තුලයි. අදත් අවබෝධය පිණිස දහම් දෙසන්නේ. බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරපු ආර්ය න්‍යායක් තියෙනවා. තථාගතයන් වහන්සේ ඉදිරිපත් කරපු. ඒ තුළ තමයි අනිකුත් සියලු දික්ටි වලට දික්ටි කියන්නේ වැරදි දැකි. ඒවට ඉඩ නැති උනේ. ඒ ආර්ය න්‍යාය. ඒ තමයි හේතුඵල. නිවන හැර අනිකුත් සියලුම දේවල් හටගන්නේ හේතුන්ගෙන්. ඒ න්‍යායයි තථාගතයන් වහන්සේ ඉදිරිපත්. බණ කියන මමත් හේතුක ඵලයක්. බනහන ඔයත් සියලු දෙනාත් හේතුන්ගේ ඵල. හැබැයි අහන කෙනෙකුත් නෑ. ඇහෙන කෙනෙකුත් නෑ. වාඩි වෙලා ඉන්නේ නාම රූප දෙකක් බන කියන්නේත් නාම රූප දෙකක්. සිත හා සිතවිලි සතර මහා ධාතුන් එක ක්‍රියාත්මක වෙනවා. මේ ධර්මතාවයේ හේතුඵල යන අනුව අවබෝධ කරගත්තොත් අතීතය පිළිබඳව ගැටලුවක් විසඳෙනවා අනාගතය පිළිබඳව ගැටලුවක් විසඳෙනවා වර්තමානය පිළිබඳව ගැටලුවක් විසඳෙනවා තුන් කල්හිම ගැටලුව විසඳෙනවා සැකය ඉවරයි සැකය ඉවර වෙන්නේ තවත් කරුණු දෙකකිනුත් එක්ක තමයි සක්කාය දිට්ඨියයි සීලපත පරාමාස කියන සංයෝජන සංයෝජන තුනක් අවසන් වෙනවා හේතුඵල ධර්මයේ නිවැරදිව දැනගත්තද දැකගත්තද පසුගිය දේශනා තුළ පසුගිය දේශනා තුළ මම සූත්‍රයක් ඇසුරු කරගෙන මේ කරුණ එකින් එක එකින් එක පැහැදිලි කරා පටිච්ච සමුපාදේ. කාලාර කත්තිය වග්ගේ සංයුත්තනිකායි කාලාර කත්තිය වග්ගේ තුන්වෙනි සූත්‍රය ඥාන වස්තු සූත්‍රය ඥාන කියන්නේ නුවණ. වටිනා වස්තුවක්. වටිනා වස්තුවක්. ඒ පිළිබඳව දිගහැරීමක්. සූත්‍රය. ඒ පිළිබඳව දිගහරිනවා. පසුගිය ධර්ම දේශනාවෙත් ඊට පිට ධර්ම දේශනාවෙත් ජරා මරණ ජාති භව උපාදාන තණ්හා වේදනා පිළිබඳව දේශනා කළා. ඥාන 44ක් බුදුරජාන් වහන්සේ මේ සූත්‍රය තුලින් පෙන්වලා දෙනවා. උපදවා ගත යුතුයි ඥාන 44. ජරා මරණ පිළිබඳව ඥානය, ජරා මරණ සමුදය ඥානය. ජරා මරණ නිරෝධ ඥානය, ජරා මරණ නිරෝධගාමිනී ප්‍රතිපදා ඥානය. ඥාන 4යි. අපසුගිය දේශනාවල තියෙන ඒ ටික හොඳට අහන්න. පිළිවෙලට අහන්න ඕනේ මේ ධර්ම දේශනා මාලාව. ಜಾති පිළිබඳව ඥානය, ಜಾති සමුදය පිළිබඳව ඥානය, ಜಾති නිරෝධ ඥානය, ಜಾති නිරෝධ ගාමිනී ප්‍රතිපදා ඥානය දේශනා කළා තියෙනවා. භවය පිළිබඳව ඥානය, භව සමුදය පිළිබඳව ඥානය, භව නිරෝධ පිළිබඳව ඥානය, භව නිරෝධ ගාමිනී ප්‍රතිපදා පිළිබඳව ඥානය. උපාදාන පිළිබඳව ඥානය, උපාදාන සමුදය ඥානය උපාදාන නිරෝධ ඥානය, උපාදාන නිරෝධ ගාමිනී ප්‍රතිපදා ඥානයක් දේශනා කළා. මේ මතක් කිරීමක් විතරයි කරන්නේ. තණ්හා පිළිබඳව ඥානය, තණ්හා සමුදය පිළිබඳව ඥානය, තණ්හා නිරෝධය පිළිබඳව ඥානය, තණ්හා නිරෝධ ගාමිනී ප්‍රතිපදා ඥානය. ඥාන හතරයි. වේදනා පිළිබඳව ඥානය, වේදනා සමුදය පිළිබඳව ඥානය, වේදනා නිරෝධ පිළිබඳව ඥානය, වේදනා නිරෝධගාමිනී ප්‍රතිපදා ඥානය. ඒකත් දේශනා කරා පසුගිය සතියේ. අද දේශනා කරන්න එතනින් අනිකුත් කරුණු ටික. වේදනාවත් හේතුන්ගේ ඵලයක්. මොකක්ද හේතුව? හටගැනීමේ අදහසක් වේදනාව නැහැ. වේදනාව කියන්නේ නාම ධර්මයක්, වේදනාව කියන්නේ සිතුවිල්ලක්. සිතුවිලි අයිති වෙන්නේ නාම ධර්මයන්ට. ඉපදීමේ අදහසක් වේදනාවට, වින්දනයට, විඳීමට නැහැ. ස්පර්ශය වේදනාව උපදවන්නේ නැහැ. ස්පර්ශය නිසා වේදනාව උපදින බව වේදනාව දන්නේ නැහැ. හැබැයි ස්පර්ශය හැර වේදනා උපදවන තව ධර්මතාවයකුත් නැහැ. මේ වේදනා පිළිබඳව පසුගිය සතියේ දේශනා කරා. ඒ මානසික අවබෝධයත් එක්ක අද දේශනා කරන්නේ ස්පර්ශය ඉඳලා. ස්පර්ශ පිළිබඳව ඥානෙ. ස්පර්ශ කියන්නේ ගැටීම. හැප්පීම. සම්බන්ධ වීමට කියන ස්පර්ශ කියලා. එන් කීයක් තියනවද ලෝකේ? හයක් තියෙනවා. ස්පර්ශය කියන්නේ නාම ධර්මයක්. ස්පර්ශ හයයි තියෙන ලෝකේ. චක්කු සම්පස්ස. ඇහැ බාහිර රූප ස්පර්ශ වෙනවා. වෙනවද? වෙනවා. සෝත සම්පස්ස කනට ශබ්ද ස්පර්ශ වෙනවා. ස්පර්ශ නොවුනොත් ඇහිමේ සිතක් හදන්නත් බෑ. ඇහැට රූප ස්පර්ශ නොවුනොත් දැකීමේ සිතක් හදන්නත් බෑ. බලන කෙනෙක් නැහැ, පෙනෙන කෙනෙක් නැහැ, දකින කෙනෙක් නැහැ. ඒ ස්පර්ශය නිසා තමයි ඉදිරි කටයුතු සිද්ධ වෙන්නේ. ගාන සම්පස්ස බාහිර ගන්ධය නාසයට ස්පර්ශ වෙනවා. ජීවහා සම්පස්ස දිවට රසය ස්පර්ශ වෙනවා. කාය සම්පස්ස කයට පහස සීත උෂ්ණ දෙක ස්පර්ශ වෙනවා. මනෝ සම්පස්ස මනසට අරමුණු ස්පර්ශ වෙනවා. හරිද? ତොර මේ ස්පර්ශ පිළිබඳව නුවණ. ତොර චක්කු කිව්වේ හැට. බාහිර රූපයක් නේ සම්බන්ධ වෙන්නේ. වෙන කිසි දෙයක් සම්බන්ධ කරන්න බෑ ඒකට. ඒ කියන්නේ ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කිසි දෙයක් සම්බන්ධ කරන්න බෑ රූපයක් විතරයි සම්බන්ධ වෙන්නේ ඇහැට. ඒතරේ දෙක නිසානේ සිතක් හැදෙන්නේ. ඒ හැදෙන සිත නාම. කර්ණ තුන එකතු කරන්නේ ස්පර්ශය. ස්පර්ශය නෝනනම් ඒ සිත හදන්න බෑ. එතකොට දැන් අපිට කාරණයක් පැහැදිලි වෙනවා. හේතු ඵල. ඒ හේතුඵල මොනවද? ඇස බාහිර රූප දෙකම සතර මහා ධාතු. තදගතිය, දියරගතිය, උස්නේ වාතය මේකේ තියෙන්නේ. බාහිර රූපේ තියෙන්නේ තදගතිය, දියරගතිය, උස්නේ වාතය. වර්ණ ගන්ධ රස ඕජා කියලා හතරකුත් තියෙනවා. ඒ සුද්දාස්ත්‍රික කලාපය මේ සුද්දාස්ත්‍රික කලාපයත් එක්ක සම්බන්ධ කරලා දෙනවා. ඒ කරුණ තුන එකතු කරන්නේ ස්පර්ශයයි. චක්ක විඥානය. ස්පර්ශයයි. තින්න සංගති පස්ස. එහෙනම් මේ අභ්‍යන්තර සතර මහා ධාතු සුද්දාෂ්ට කලාපයේ බාහිර සතර මහා ධාතු සුද්දාෂ්ට කලාපයත් එක්ක සම්බන්ධ වුණේ නැත්තම් ස්පර්ශය සිද්ධ වෙන්නේ. ස්පර්ශය නොවුනොත් සම්බන්ධ කරන්න බෑ. ඒකනේ අන්ධය අන්ධ පුච්චලයට රූප ස්පර්ශ කරන්න බෑ. බිහිරි පුච්චලයට ශබ්ද ස්පර්ශ කරන්න බෑ. ඒ අනුව ඉදිරි කරුණු සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් ස්පර්ශ පිළිබඳව ඥානය. දැන් ස්පර්ශය විසින් සිදු කරන දෙයක් තියනවාද එතකොට? තියෙනවා. ඇහැට රූප ස්පර්ශ කරනවා, කනට ශබ්ද, නාසයට ගඳ සුවඳ, දිවට රස, ශරීරයට පහස මනසට අරමුණු. ස්පර්ශ කරනවද නැද්ද? කරනවා. ඒක නාම ධර්මයක්. ඒතර මේ නාම ධර්මය ඇති වෙන්න මේ රූප ධර්ම ඒවා නෙමෙයිද උපකාර වෙන්නේ? සයි බාහිර රූපය. ඒක දෙකක් රූප. කනයි ශබ්දයයි ඒ දෙකත් රූප. නාසයයි ගන්ධයයි ඒ දෙකත් රූප. රූප කියන්නේ සතර මහා ධාතුන්ට. දිවයි රසයයි ඒ දෙකත් රූප. කයයි පහසයි ඒ දෙකත් රූප. මනසයි අරමුණයි. මනස කියන්නේ නාම ධර්මයක්. බාහිර ධම්ම කියන්නේ රූප ධර්මයක් එක්ක නාම ධර්මයක්. ස්පර්ශය. එන ස්පර්ශය පිළිබඳව ඥානය. නුවණ. ඔව් මට තේරෙනවා දැන් ස්පර්ශයක් තියෙනවා. ඒතර මෙතන විඳින කෙනෙක් නැහැ. විඳින්නෙක් නැහැ. විඳවන්නෙකුත් නැහැ. කරන්නෙකුත් නැහැ. කරවන්නෙකුත් නැහැ. මේ ධර්මතාවයන් ක්‍රියාත්මක කරන්න නම් ස්පර්ශය ඕනෙමයි. ඔව්ද නැත්? ස්පර්ශය ඕනේ. ඒතර ස්පර්ශය කියන්නේ නාම ධර්මයක්. ඒක චිතක්ෂණයක් තුළ ඉපද බිඳිනවා. එහෙනම් ස්පර්ශ පිළිබඳව ඥානය. ස්පර්ශ සමුදය පිළිබඳව ඥානය. ඒ ස්පර්ශය හදන්නේ මොනවා හින්දාද? සලායතන පච්ච පස්ස තථාගතයන් වහන්සේ ඉදිරිපත් කරනවා. සලායතන ආයතන හයක් තියෙනවා. ඒක තමයි හේතුව වෙන්නේ. ඇස නැත්තම් රූප ස්පර්ශ කරන්න බෑ කන නැත්තම් ශබ්ද ස්පර්ශ කරන්න බෑ නාසය නැත්තම් ගඳ සුවඳ ස්පර්ශ කරන්න බෑ දිව නැත්තම් රසය ස්පර්ශ කරන්න බෑ ශරීරය නැත්තම් පහස ස්පර්ශ කරන්න බෑ මනස නැත්තම් අරමුණ ස්පර්ශ කරන්න පිළිගන්නවා නේද සත්‍යක් ඒක එහෙනම් ස්පර්ශ සමුදය පිළිබඳව ඥානෙ ආ ආයතන හයම තමයි මේ ස්පර්ශයට ප්‍රත්‍ය වෙන්නේ ආයතන හය පහළ වුණ නැත්තම් ස්පර්ශය සිද්ධ කරන්න බෑ. ස්පර්ශ නිරෝධ ඥානෙ. එන ස්පර්ශය නිරෝධ කරන්න නම් මොකක්දයි කරන්නේ? ආයතන හය නැති කරන්න ඕනේ. හට නොගන්න තැනටපත් කරන්න ඕනේ. එතකොට ස්පර්ශ නිරෝධයක් තියෙනවා. ඒ පිළිබඳව නුවණ. ඒ පිළිබඳව ඥානෙ. ඒ පිළිබඳව නුවණ. ස්පර්ශ නිරෝධගාමිනී ප්‍රතිපදා ඥානෙ. ස්පර්ශ නිරෝධ කරන්න තියෙන පිළිවෙත ප්‍රතිපදාව මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. නුවණින් කල්පනා කළා සම්මා සංකප්ප නුවණින් දැක්ක සම්මා දිටි. මේ ධර්මතාවයම තමයි මේ ධර්මතාවයට ප්‍රත්‍ය වෙන්නේ උපකාර වෙන්නේ ආයතන සලායතන පච්චපස්ස. ආයතන හයක් පහළ වෙන්නේ නැත්නම් සකස් වෙන්නේ නැත්නම් පිළියෙල වෙන්නේ නැත්නම් ස්පර්ශයක් ලෝකෙ සිද්ධ වෙන්නේම නැහැ. අන්න බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරපු න්‍යාය. හේතුඵල. ඒතර මේ ඒතර මේ හේතුව නියත වශයෙන්ම ඉදිරි ඵලයට ප්‍රත්‍ය වෙනවද නැද්ද? ප්‍රත්‍ය කියන්නේ උපකාර වෙනවා. උපකාර වෙනවද නැද්ද? එහෙනම් අන්න ඒතර Nirodhe පිළිබඳව ඥාන. එහෙනම් අපි ආයතන ටික අයින් කරන්න ඕනද නැද්ද? අයින් කරන්න ඕනේ. ආයතන ටික අයින් කළොත් ඒ නිවනයි. ඒකට යන ප්‍රතිපදාව පිළිවෙත් තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය සීල සමාධි ප්‍රඥා පියවර තුනයි. ලෞකික පැත්තට නෙමෙයි ලෝකෝත්තර පැත්තට. සලා දයතන ඥාන හතරක් උපදින්න ඕනේ. තර වේදනා පිළිබඳව ඥාන හතරයි, තණ්හා පිළිබඳව ඥාන හතරයි, උපාදාන පිළිබඳව ඥාන හතරයි, භව පිළිබඳව ඥාන හතරයි, ජාති පිළිබඳව ඥාන හතරයි මේ ඥාන ටික උපදවාගෙන එන්න ඕනේ පිළිවෙලින් 44ක් ඥාන ඉපදුනාද සියලු දික්ටි බිඳෙනවා ආයි වැරදි දැකීම ඇති වෙන්නේ ආයි යට තව කෙනෙක්ගේ දේශනයක් අහන්න අවශ්‍ය වෙන්නේ නැහැ එයි එයා ධර්මයේ දැකපු කෙනෙක් ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක් එයා සම්මා දිට්ඨියට ආපු කෙනෙක්. සම්මා දිට්ඨියට ආවනම් ආයි තවත් දික්ටි වලට පත් කරන්න බෑ යාව. විචිකිච්ඡාව ඉවරයි සිලබස පරාමාස ඉවරයි සක්කාය දිට්ඨිත් ඉවර වෙනවා මේකෙන්. හේතුඵල ධර්මතාවයන්ට අනුව මේක සිද්ධ වෙන්නේ. එහෙනම් සලායතන පිළිබඳව ඥානය, සලායතන සමුදය පිළිබඳව ඥානය, සලායතන නිරෝධ පිළිබඳව ඥානය, සලායතන නිරෝධගාමිනී ප්‍රතිපදා පිළිබඳව ඥානය, ඥාන හතරක්. ආයතන පිළිබඳව ඥාන හතරක් උපදවා ගන්න ඕනේ. ඥාන කියන්නේ නුවණ උපදින්නේ මනසත් එක්ක මනසින් උපදින්නේ. දැනගන්නවා විතරක් නෙමෙයි දැක ගන්නවා. සලායතන. එතකොට ඇස, කන, නාසය, දිව, ශරීරය, සිත. එහෙම හයක් තියෙනවද? තියෙනවා. නුවණින් දැනගත්තා නුවණින් දැකගත්තා. දැන් මේ ආයතන කියන්නේ ඇයි යම් දෙයක් නිපදවන්න දායක වෙච්ච තැන ආයතනයයි. යම් දෙයක් නිපදවන්න. ඇඟලුම් ආයතනය. නිපදවන. වෙළඳ ආයතනය. යම් දෙයක් නිපදවන. යම් ආයතනයක යම් දෙයක් නිපදවන. චක්කායතන. සලායතන. ඒතර චක්කායතන. මේ මොනවද නිපදවන්නේ? ඒ චක්ක විඥාන. රූප පිළිබඳව දැනගැනීමේ සිත් හදන්න නම් මේ ආයතනේ ඕනෙමයි මේ ආයතනේ නැතුව රූප දැන් පිළිබඳව දැනගැනීමේ සිතක් හදන්න බැහැ. හැබැයි මේ ආයතනයට විතරක් දැකීමේ සිතක් හදන්න බැහැ. බාහිර රූපෙකුත් ඕනේ. එතකොට ආයතන දෙයක් කීයක් එකතු වෙනවද? ආයතන දෙකක් එකට ආයතන දෙකේම නැති දෙයක් එනවා. තේරෙනවද කියන එක? ආයතන දෙකේම නැති දෙයක් එනවා. එහෙනම් සලායතන පිළිබඳව ඥානය මේකත් ආයතනයක් කන මොනවා නිපදවන්නද දායක වෙන්නේ ශබ්ද පිළිබඳව දැනගැනීමේ සිත් නිපදවන්නේ නිපදවනවා දැන් මේ ශාලාව තුළ ඇහෙන ශබ්ද අනුව තමයි දැන් මෙතන සෝත විඥාන හටගන්නේ මෙතනින් එළියට ගියාම ශාලාවෙන් එළියට ගියාම එතන තියෙන ශබ්ද අනුව තමයි එතන සෝත විඥාන හටගන්නේ පැහැදිලිද කියන එක එහෙනම් නිපදවන්න මූලික වෙන ආයතනයක් සෝතායතනිය. බාහිර හැබැයි මෙයාට තනියෙන් උපදවන්න බෑ. බාහිර ශබ්දයක් එයාට ඕනේ. ශබ්දායතනිය. සෝතායතනේ ශබ්දායතන. ආයතන දෙකක් එකතු වෙලා හදනව එකක්. සෝත විඥානය. හ්ම්. දැන් කවුද එතකොට හැදි? මම හැදුවද? ආයතන දෙකක් එකතු කරලා හදලා දුන්නද? ආයතන දෙකක් එකතු කරලා හැදුවේ. අවබෝධයෙන් ගන්න. පුජ්‍යලෙක් නෑ නේද එතකොට? සත්‍යයක් නෑ නේද? ජීවියක් නෑ නේද? හේතුඵල ධර්මතාවයක්ද තියෙන්නේ? හේතුඵල ධර්මතාවයක් තියෙන්නේ. ගානායතන ගන්ධායතන. තනත් ආයතන දෙකක් තියෙනවා. නාසය. හැබැයි අර තනියෙන් සිත් නිපදවන්න බෑ. ගන්ධයක් එන්න ඕනේ. ගන්ධායතන. තවත් අනිත් ආයතනයත් එක්ක සම්බන්ධ වෙනවා. එයත් එක්ක නිරන්තරයෙන් සම්බන්ධකම් පවත්වන ආයතනේ. ගාන ආයතනයත් එක්ක නිරන්තරයෙන් සම්බන්ධකම් පවත්වන ආයතනේ මොකක්ද? ගන්ධ ආයතනේ. ගඳ සුවඳ. ඒකත් ආයතන. දෙකේම නැති දෙයක් හදනවා. ඒතර මටද ගඳ? මටද සුවඳ? ද හේතුඵලද? ආර්ය න්‍යාය කියන්නේ ඔකයි. හේතුඵල නෙයි මට ගඳක් නැහැ මට සුවඳක් නැහැ මට සුවඳ දැනගන්න හැබැයි දැනගැනීමේ සිතක් හදනවා ආයතන දෙකක් එකතු වෙලා. අන සලායතන පිළිබඳව ඥානය. සලායතන කියන්නේ මොනවද? මේකෙන් මොකද කරන්නේ? මෙයා කොහොමද හැසිරෙන්නේ? ඒ පිළිබඳව නෝන. ତර ගාන ආයතනය, ගන්ධ ආයතනය දෙක එකතු වෙලා හදනවා ගාන විඥානය. කණු තුන එකතු කරන්නේ ස්පර්ශය. ඒතර සලායතන. ඒතර මේවා ප්‍රත්‍ය වෙන ස්පර්ශයට. ජීවආයතන රස ආයතන. තනක් තියෙන ආයතන දෙකක්. දිව. දිවට රස දැනගැනීමේ සිත් හදන්න බෑ. දැන් මේ නිකන් ඉන්නකොට රස දැනගැනීමේ සිත් හදනවද? මොනවා හරි ඔකේ තියන්න ඕනේ නේ. දිවේ තියන්න ඕනේද නැද්ද? එතකොට මොකද්ද? අන්න ඒ ආයතනේ බාහිර ආයතනයත් එක්ක සම්බන්ධයි. රස ආයතනය. දෙකේම නැති දෙයක් වෙනවා. දිවේ සිත් නැහැ, බාහිර රසෙත් නැහැ. හැබැයි සිතක් හැදෙනවා ආයතන දෙක එකතු වෙච්ච තැන. හේතුඵලද? එහෙනම් සලායතන පිළිබඳව ඥානය. ආ මේගොල්ලෝ කරන්නේ මේ වැඩේ තමයි. මෙතන පෙනෙන කෙනෙකුත් නැහැ, දකින කෙනෙකුත් නැහැ, අහන කෙනෙකුත් නැහැ, හෙන කෙනෙකුත් නැහැ, ගඳ සුවඳ දැනගන්න කෙනෙකුත් නැහැ, දැනෙන කෙනෙකුත් නැහැ, රස දැනගන්න කෙනෙකුත් නැහැ, දැනෙන කෙනෙකුත් නැහැ. හැබැයි වරදවා ගන්නවා මම කියන දික්තිය තුල ඉඳගෙන. මම දකිනවා, මම අහනවා. මට සුවඳයි, මට ගඳයි, මට රසයි. එහෙම නේද ගන්න පුරුදු වෙලා තියෙන්නේ. ඒතකොට එහෙම ගත්තම හරි දේ. වැරදි. දැන් හේතුඵල වශයෙන් දැක්කොත් ධම්මටිති ඥාන කියලා කියනකොට ධර්මය තුල නුවණ පවතිනවා. නිවැරදි ධම්මටිති ධර්මය තුල පවතිනා වූ නුවණ වර්තමානයේ මොහොතේ සිදුවෙන ක්‍රියාව තුළ හේතුඵල ධර්මයන්ට අනුව තමන්ගේ නුවණින් අවබෝධ කරගත්තා. ආ මේ විඳින කෙනෙකුත් නැහැ විඳවන කෙනෙකුත් නැහැ මේ හේතුඵල ධර්මයන්ගෙන් අනුව මේක සිද්ධ වෙන්නේ පැහැදිලිද මං කියන්නේ එහෙනම් සලායතන පිළිබඳව ඥානෙ සලායතන හේතු පිළිබඳව ඥානෙ ඊතර තව තියෙනවා කය කාය ආයතනය පොට්ටබ්බ ආයතනය කාය ආයතන කිය ශරීරයට එයාට තනියෙන් සිතක් නිපදවන්න බෑ සීත හෝ උෂ්ණ ශරීරයට සම්බන්ධ වෙන්න ඕනේ එතකොට ආයතන දෙකක් එකතු වෙලා හැදුවා කාය විඥානයක්. ඒතර මටද සීතල මටද උෂ්ණ අර සීත උෂ්ණ මේ ශරීරයේ ස්පර්ශ වීම නිසා හැදුනද කාය විඥානය. දැන් බලන්නකෝ අපේ මුලා කරලා තියෙන මුලා කිරිලි. මුලා කරලා නැති. ඒකට මොහේ කිව්වා. අවිද්‍යාව කිව්වා. අවිද්‍යාව හේවත් මොහය තුල ඉන්න තාක්කල් කරන්නෙක් දකිනවා කරවන්නෙක් දකිනවා. බලන්නෙක් දකිනවා බලන කෙනෙක් දකිනවා අහන්නෙක් දකිනවා අහන කෙනෙක් දකිනවා අවිද්‍යාව මුලාව මෝහය තුල ඉන්න තාක්කල් ගඳ සුවඳ දැනගන්න කෙනෙක් ඉන්නවා කියලා ගන්නවා නමුත් එහෙම සිද්ධ වෙන්නේ එහෙම කෙනෙක් නැහැ ක්‍රියාවක් සිද්ධ වෙන්නේ ඒ ක්‍රියාව මොකේද නාම රූප දෙකේ නාසය කියන්නේ රූපයක් බාහිර ගන්ධය කියන්නේ රූපය දෙක නිසා හැදෙන සිත නාමයයි. රූප දෙකක් නාමයට ප්‍රත්‍යයයි. දිවයි රසයයි රූප දෙක ඒ දෙක ප්‍රත්‍යයයි ජීව විඥානෙහිවත් රස දැන ගැනීම සිතට. ප්‍රත්‍යය කියන්නේ උපකාරයි. පැහැදිලිද කියන්නේ? ආයයි පහස. රූප ධර්ම දෙකක් ඒ පිළිබඳව දැන ගැනීමේ සිතක් හදුවා නාම ධර්මයක් රූප ධර්ම දෙකක් ප්‍රත්‍යයයි නාම ධර්මයට. රූපයට මම කියන්නත් බෑ නාමයට මම කියන්නත් බෑ. නාම රූප දෙකක ක්‍රියාවක් තියෙනවා. දැන් තේරෙනවද? දැන් පැහැදිලිද? එහෙනම් මනස නාම ධර්මයක්. බාහිර අරමුණු එක්ක රූප ධර්මයක් අපි අරමුණු කරනවා, එක්ක විඳීමක්, එක්ක හඳුනාගත්ත දෙයක්, එක්ක බලවත් වෙච්ච සිතක් අපි අරමුණු කරනවා. නාම රූප දෙකක් තමයි අරමුණු කරන්න තියෙන්නේ මනසට. බාහිර ඒ ආරම්මණයක් ගන්නවා මනසින් දෙක නිසා හැදෙන මනෝවිඤ්ඤාණය. ඒ අරමුණක් ගත්තේ නැත්නම් මනෝවිඤ්ඤාණයක් හදන්න බැහැ. අන සලායතන පිළිබඳව ඥානයද සලායතන හේතු පිළිබඳව ඥානය. සමුදය පිළිබඳව ඥානය. ආයතන 6 හැදුවි කවුද? ඒකට උදව් කළේ කවුද? ඒකට උපකාර කළේ කවුද? සහයෝගය දුන්නේ කවුද? නාම රූපච්ච සලායතන. නාම රූප දෙකයි. නාම රූප තමයි සලායතනයට හේතුව. නාම රූප දෙක නැති වුණොත් ආයතන නිරුද්ධයි. අන එතකොට සලායතන පිළිබඳව ඥානය, සලායතන සමුදය පිළිබඳව ඥානය, සලායතන නිරෝධ ඥානය. එහෙනම් ආයතන හය නිරුද්ධ කරන්න නම් නැති කරන්න නම් පැවැත්ම අවසන් කරන්න නම් අපි අවසන් කරන්න ඕනේ නාම රූප දෙකයි. නාම රූපච්ච සලායතන. ආයතන හයට උපදවන්න උපදින්න බෑ. නාම රූප දෙක ආයතන උපදවන්නෙත් නෑ. ආයතන හය දන්නෙත් නෑ නාම රූප නිසා ආයතන හය උපදිනවද කියලා ආයතන හය දන්නෙත් නෑ. හැබැයි නාම රූප හැර ආයතන හය උපදවන වෙන ධර්මතාවයකුත් නෑ. ඒකයි මේකේ තියෙන ගැඹීර බව ගැඹුරු බව ඒකයි. එහෙනම් සලායතන පිළිබඳව ඥානය සලායතන සමුදය නාම රූපයි. නාම රූපයෙන් කරොත් සලායතන ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිවනයි ඒ Nirodhayයි ඒට යන මඟ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඥාන හතරයි. සලආයතන පිළිබඳව ඥාන හතරයි. නාම රූප පිළිබඳව ඥාන හතරයි. නාමයක් දන්නවා රූපයක් දන්නවා. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර නාම. වේදනා සංඥා සංකාර විඥාන නාම. අනිත් සියලුම දේවල් රූපයි. තේරෙනවද? නාම රූප. වේදනාව කියන්නේ නාම ධර්මයක්. සංඥාව කියන්නේ නාම ධර්මයක්. චේතනා කියන්නේ නාම ධර්මයක්. සිත තුළ ගොඩ නැගෙන සිතුවිලි. චේතනා. ස්පර්ශ කියන්නේ නාම ධර්මයක්. මානසිකාර කියන්නේ නාම ධර්මයක්. වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ නාම ධර්මයි. සම්බන්ධ වෙලා තියෙන රූපත් එක්ක. නැද්ද? විඳින්න නම් රූපය ඕනෙමද නැද්ද? සතර මහා ධාතු ඕනෙමද නැද්ද? රූපය කියන්නේ සතර මහා ධාතු. එහෙන් වින්දත්, කණෙන් වින්දත්, නාසයෙන් වින්දත්, දිවෙන් වින්දත්, කයෙන් වින්දත්, මනසින් වින්දත් මේ බාහිර රූප ඕනෙමද නැද්ද? අභ්‍යන්තර රූපත් ඕනෙමද නැද්ද? අභ්‍යන්තර රූපත් ඕනේ. රූප කියේ සතර මහා ධාතුන්ට. ඒතර සතර මහා ධාතු රූප. වේදනා සංඥා සංකාර විඥාන නාම නාම රූප. ඒතර නාම රූප පිළිබඳව ඥානය නාම රූප සමුදය පිළිබඳව ඥානය. නාම රූප නිරෝධ ඥානය නාම රූප නිරෝධගාමිනී ප්‍රතිපදා ඥානය එතනත් ඥාන හතරක් තියෙනවා. තේරෙනවද? නාම රූප ඥානය. දැන් නාම රූප දෙකක්ද තියෙන්නේ? ඔව්. පුජ්‍යලෙන් නැද්ද? නැහැ. සත්‍යේ නැහැ. ධර්ම මානසිකාරය තුළ පුජ්‍යලයක් සත්‍යයක් ජීවේ දකින්න බෑ. එහෙම දකිනවා නම් අවිද්‍යාව තුළ ඉඳන් තමයි බලන්න තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ පැහැදිලිවම මහණෙනි යම් කිසි කෙනෙක්ගේ මනස පවතිනවා නම් සත්පුජ්‍යල සංඥාව තුළ අවිද්‍යාව යම් කිසි කෙනෙක්ගේ මනස පවතිනවා නම් පරමාර්ථ ධර්මයන් තුළ මේ හේතුඵල ධර්මයන් තුල නාම රූප දෙකේ ක්‍රියාවලිය තුල නිවැරදිව මනස පවතිනවා නම් විද්‍යා. දැන් එතකොට අපි මනස වැඩිපුර තියෙන්නේ විද්‍යාවේද අවිද්‍යාවේද? සත්පුජ්‍යල සංඥාවෙන් ඉඳන් බලනවා නම් අහනවා නම් දැනෙනවා නම් අවිද්‍යාව. හේතුඵල ධර්මයන්ට අනුව නාම රූප දෙකේ ක්‍රියාවලියක් තියෙනවා කියලා පරමාර්ථ වශයෙන් දකිනවා නම් මනසින් දැනගන්නවද දැකගන්නවද අනේ විද්‍යාව දැන් අපිට ඕනේ මොකක්ද දෙකේ විද්‍යාව උපදවා ගන්නද තවදුරටත් අවිද්‍යාව තුළ හිර වෙලා ඉන්නද බෑ අවිද්‍යාව තුළ හිර වෙලා හිටිය ඇති දැන් අපි අපි දැන් එන්න ඕනේ විද්‍යාවට එහෙනම් නාම රූප පිළිබඳව ඥානේ නාම රූප සමුදය පිළිබඳව නාම රූප දෙක හැදුවේ කවුද විඥාන පත්‍ය නාම රූපා විඥාන පත්‍යා නාම රූපං. විඥානයේ හෙදුවේ. මොන විඥානයේද? කර්ම විඥානය. ඒතර කර්ම විඥානයක් නාම රූප දෙකට ප්‍රත්‍ය වුණේ කොහොමද? එතකොට නාම රූප පිළිබඳව ඥානය නාම රූප සමුදය පිළිබඳව ඥානය ප්‍රතිසන්දි විඥානයයි නාම රූප දෙකේ ආරම්භය ඇති කළ දුන්නේ ප්‍රතිසන්දි විඥානය අයින් කළා නම් නාම රූප දෙකේ ක්‍රියාවක් සිද්ධ වෙයිද? නාම රූප දෙකේ ක්‍රියාවක් සිද්ධ වෙන්නේ නැහැ ප්‍රතිසන්දි විඥානය ප්‍රතිසන්දි විඥානය අයින් කළා නම්. එතකොට අපි ප්‍රතිසන්දි විඥානය අයින් කළාද මේ භවෙ? නැහැ නේ ගත්තනේ. මවගේ ගර්භාෂයට ආවනේ ඔක්කොම. මොකක් කරන්ද? පෙර භවයේ කරගත්ත කර්මවල පැටලිච්ච විඥානයක් තරම් ආවේ. කර්මවල පැටලුනේ නැත්තම් විඥාණය කර්ම අවශ්‍ය කරලා තිබ්බනම් පෙර භවයේ අපි ප්‍රතිසන්දි විඥානයක් ගන්න බෑ කර්මයෙන් තමයි ප්‍රතිසන්දි විඥානය ගත්තේ. එහෙනම් නාම රූප පිළිබඳව ඥානෙ නාම රූප සමුදය පිළිබඳව ඥානෙ ප්‍රතිසන්දි විඥාණයම නෙමෙයිද නාම රූප දෙකේ ක්‍රියාව පටන් ගත්තේ. මවගේ ගර්භාෂය මම ඔයිට කලින් කියලා දීලා තිනවා. යුක්තාණුවනේ තියෙන්නේ එතන. ස්ත්‍රී ඩිම්බත් පුරුෂ සක්‍රාණු සංසේතන වීමෙන් හැදුනේ මොකක්ද? යුක්තාණුව. ඒ යුක්තානුයිති රූපයටනේ සතර මහා ධාතුන්ට. ඒ සතර මහා ධාතුන්ට විසර ක්‍රියාත්මක වෙන්න බෑ. ඇයි? තථාගතයන් වහන්සේ පැහැදිලිව දේශනා කළා කරුණ තුන සම්පූර්ණ වුණොත් විතරයි සත්‍යයේ ක්‍රියාව පටන් ගන්න. මව ඍතු වීමෙන් පිරිසිදු වෙන්න ඕනේ. මව්පිය දෙන්නගේ සම්බන්ධයක් ඇති වෙන්න ඕනේ. චුත වෙච්ච සත්‍යයේ අර කර්ම විඥාණයත් එක්ක පැටලිච්ච මනසක් බහින්න ඕනේ මේකට. ප්‍රතිසන්දි විඥාණය. එහෙනම් නාම රූප දෙකට සමුදේ මොකද්ද? ප්‍රසන්ද විඥානයේද? ඔව් ප්‍රසන්ද විඥානය. දැන් ප්‍රසන්ද විඥානය අයින් කළොත් නාම රූප දෙකේ ක්‍රියාව පටන් ගන්නයි. ඒතකොට රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේලා පසේ බුදුවරයන් වහන්සේලා කර්ම විඥාන හදන්නේ. ඒ විඥානය හැදෙන. එයාලට ඒ ජීවිතය තුළ විඥාන හැදෙනවා. හැබැයි කර්ම විඥාන හදන්නේ අපි මොනවද හදන්නේ? චේතනාත් එක්ක පැටලිච්ච, කර්මත් එක්ක පැටලිච්ච විඥාන අප ගොඩනගනවා. අර හැයි රූපයයි නිසා හැදෙන විඥානය කර්ම විඥානයක් කරගන්නවා සිත බලවත් කරලා ඒකට ආසාවෙන් ඇලිලා එහෙම නැත්නම් ඒකට අමනාපයෙන් ගැටිලා සිත බලවත් වෙනවද ආසාවෙන් ඇලුනත් සිත බලවත් වෙනවා ඒ රූපය පිළිබඳව අමනාප සිතක් තරහ සිතක් ඇති වුණත් දේශයෙන් බලවත් වෙනවා. දෙකට ඉඩ දුන්නේ මෝහයෙන් හින්දා. රහතන් වහන්සේ පසේ බුදුවරයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ඇලීමයි ගැටීමටයි මොකද කරලා තියෙන්නේ? අපි මොකද කරන්නේ? ඇලීමයි ගැටීමයි. ඔව් ඇලීමයි ගැටීමයි තුල විඥාණය බලවත් වෙනවා. කර්ම විඥානයක් වෙනවා. ඒතර කර්ම විඥාණය තමයි බහින්නේ ඒ තමයි සමුදය. එහෙනම් නාම රූප පිළිබඳව ඥානය නාම රූප හේතු හේවත් සමුදය පිළිබඳව ඥානය නාම රූප නිරෝධ ඥානය නාම රූප දෙක නැති කරන්න නම් ප්‍රතිසන්ද විඥානය නැති කරන්නම ඕනේද නැද්ද? ඒ නාම රූප නැති කිරීම පිළිබඳව පිළිපැදිය යුතු ධර්මය ආර්ය අෂ්ටාංගික ඒ ඥානෙයි. නාම රූප නිරෝධගාමිනී ප්‍රතිපදා ඥානය. නාම රූප දෙක නැති කරන්න නම් විඥාණය නැති කරන්න ඕනේ. එතකොට ඒ පිළිබඳව ප්‍රතිපදා ඥානය සීල සමාධි ප්‍රඥා. විඥාණය පිළිබඳව ඥානය. ප්‍රතිසන්දි විඥානය. දැන් කතා කරන්නේ ප්‍රතිසන්දි විඥානය ගැන මේ පටිච්චසමුප්පාදේ. ඒතර විඥානය පිළිබඳව ඥානෙ විඥාන සමුදය පිළිබඳව ඥානෙ විඥාන නිරෝධය පිළිබඳව ඥානය විඥාන නිරෝධගාමිනී ප්‍රතිපදාව පිළිබඳව ඥානය දැන් විඥානය දන්නා විඥාන කීයක් තියෙනවද ලෝකේ ගොඩාක් තියෙනවා හැබැයි ප්‍රධාන වශයෙන් හතක් තියෙනවා එකක් තියෙනවා ඇසයි රූපයයි නිසා හැදෙන විඥානය චක්ක විඥානය තව විඥානයක් තියෙනවා. කනයි ශබ්දයයි නිසා හැදෙන විඥානය. සෝත විඥානය. තව විඥානයක් තියෙනවා. නාසයයි ගන්ධයයි නිසා හැදෙන විඥානයක්. ගඳ සුවඳ දැනගැනීමේ සිතක් ගන්න විඥානය. තව විඥානයක් තියෙනවා. දිවයි රසයයි නිසා හැදෙන විඥානයක්. චිව විඥානයක්. කයයි පහසයි නිසා හැදෙන විඥානයක් තියෙනවා. කාය විඥානයක්. මනසයි අරමුණේ නිසා හැදෙන විඥානයක් තියෙනවා. මනෝ විඥානයක්. හයයි. තව විඥානයක් තියෙනවා සංඛාරපච්චය විඥාන ප්‍රතිසන්දි විඥානය. තව තියෙන විපාක විඥාන තියෙනවා. අපි සෑම මොහොතකම විඳින්නේ විපාක විඥාන. තේරෙනවද? එහෙන් රූප දැකලා ඒක රමණීය රූපයක් නම් ඒකත් විපාක විඥානයක්. ඒ රූපය එච්චරම අලංකාර ලස්සන ප්‍රණීතනේ මධ්‍යස්ත වශයෙන් නම් එතන තියෙන්නේ ඒ මධ්‍යස්ත විඥානයක්. ඒ රූපය දුර්වර්ණන්න අප්‍රිය නම් එතන තියෙන්නේ හීන විඥානයක්. ඒත් විපාක. එහෙන් තුනක් තියෙන විපාක විඥාන. කනෙනුත් තුනක් තියෙනවා, නාසයෙනුත් තුනක් තියෙනවා, දිවෙන් තුනක් තියෙනවා, කයෙන් තුනක් තියෙනවා, මනසෙනුත් තුනක් තියෙනවා විපාක විඥාන. ප්‍රධාන වශයෙන් විඥාන හතයි. තියෙනවද විඥාන? තියෙනවද? විඥානය කියන්නේ අරමුණ දැනගන්නවා. දැනගන්නවනේ අරමුණ. පිළිමතව දැන ගැනීම විඥානය. එහෙනම් විඥානය පිළිබඳව ඥානය විඥාන සමුදය. ඒතර ප්‍රතිසන්දි විඥානය දැන් කතා කරන්නේ ප්‍රතිසන්දි විඥානය නම් සමුදය නම් සංස්කාරපච්චය විඥාන. සංකාරපච්චය විඥාන. සංස්කාර. අන්න සමුදයයි. ඒතර සංස්කාර අයින් කළොත් සංස්කාර කිව්වේ කර්ම වලට. චේතනා වලට. සංස්කාර හේවත් චේතනා අයින් කළොත් ප්‍රතිසන්දි විඥානයක් බහින්නේ නැහැ. ප්‍රතිසන්ද විඥාණයට අර යුක්තාණුවේ බැස ගන්න බැහැ නාම රූප දෙක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නාම රූප දෙක ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් සලායතන පිළියෙල වෙන්න බෑ. සලායතන පිළියෙල වුණේ නැත්නම් ස්පර්ශයක් සිද්ධ වෙන්නේ නැහැ. ස්පර්ශයක් සිද්ධ වෙන්නේ නැත්නම් විඳින කෙනෙක් නැහැ. විඳින්නත් බෑ. වේදනාවක් නැහැ. වේදනාවක් නැත්නම් ඇලෙන්නෙත් නැහැ. ඇලෙන්නේ නැත්නම් තදින් අල්ලගන්නෙත් නැහැ. උපාදානයක් නැහැ. උපාදානයක් නැත්නම් භවයකුත් නැහැ භවයක් නැත්තම් පහළ වීමකුත් නැහැ පහළ වීමක් නැත්තම් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා නිරුච්ඡanti අවසන් අවසන් වෙන්නේ දුක් ටික අවසන් වෙන ඒ අවසන් වෙන දුක් ටික తాවකාලිකව නෙමෙයි කාලයකට නෙමෙයි මොහොතකට නෙමෙයි සදාකාලික අවසන් ඇයි ප්‍රතිසන්දියක් නැහැ ප්‍රතිසන්දි විඥානය බැස්සේ නැහෙනේ ප්‍රතිසන්දි විඥානය බැස්සනම් යම් තැනක ඒක දිව්‍ය ලෝක 6 වෙන්න පුළුවන්. මනුස්ස ලෝකෙ වෙන්න පුළුවන්. රූපාවචර බ්‍රහ්ම ලෝක 16 වෙන්න පුළුවන්. අරූපාවචර තල 4 වෙන්න පුළුවන්. මේ සතර අපාය වෙන්නත් පුළුවන්. විඥානයේ බැස්ස තන නේද නාම රූප දෙක ක්‍රියා වෙන්නේ. ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න. අරූප තල 4 නාම ධර්ම විතරයි. අසඤ්ඤ තලයේ රූප ධර්මයක් විතරයි. අනිත් සෑම තැනකම නාම රූප. විඥානපච්චා නාම රූප. එහෙනම් ප්‍රතිසන්දි විඥාණය සැපයි කියලා හිතෙනවද? දුකයි කියලා හිතෙනවද? ආ දුකයි ප්‍රතිසන්ද විඥානය දුක්ඛාරය සත්‍යයටයි තියෙන්නේ. එහෙනම් ප්‍රතිසන්දි විඥාණය පිළිබඳව ඥානය ඒ විඥාණය ඇති කරන සමුදය හේතුව පිළිබඳව ඥානය ඒ හේතුව නැති කිරීම පිළිබඳව ඥානය විඥාන නිරෝධය පිළිබඳව ඥානය විඥාන නිරෝධගාමිනී ප්‍රතිපදාව පිළිවෙත පිළිබඳව ඥානය. ඒතර සංස්කාර අයින් කළොත් විඥානේ පැවැත්ම ඒකට තමයි පිරිනවන් පානවා කියන්නේ. ඒ තමයි පිරිනවන් පානවා කියන්නේ. ඒ ප්‍රතිසන්දි විඥානය බැසගත්තේ නැත්තම් එයාට සසරක් භවයක් පණවන්න පුළුවන්. පෙන්වන්න පුළුවන්. ඒ. කාම භවෙත් නැහැ, රූප භවෙත් නැහැ, රූප භවෙත් නැහැ. ප්‍රතිසන්දි විඥානය බැස්සේ නැහැ. බැස්සේ නැත්තම් නිවුණා. ඒ Nirodhe නිවනයි. ඒකට මාර්ගය අරියෂ්ටාංගික මාර්ගය. වෙන මාර්ගයක් තියෙනවද? වෙන කිසිම මාර්ගයක් නැහැ ලෝකේ. සියලු දුක් වලින් මිදෙන්න. සියලු දුක් වලින් නිදහස් වෙන්න. එහෙනම් සංස්කාර පිළිබඳව ඥාන හතරයි. සංස්කාර පිළිබඳව ඥානය, සංස්කාර හේතු පිළිබඳව, සමුදය පිළිබඳව ඥාන, සංස්කාර නිරෝධ පිළිබඳව ඥානය සංස්කාර නිරෝධගාමිනී ප්‍රතිපදා පිළිබඳව ඥානය ඥාන හතරයි සංස්කාර කිව්වේ කර්මවලට කොහෙන්ද කර්ම කරන්නේ කයෙන් තුනයි සත්තු මරණ හොරකම් කරනවා ලාමක සේවනයන් කරනවා වචනයෙන් හතරයි බොරු කියනවා කේලම් කියනවා පරුෂ වචන කියන වැඩකට නැති හිස් වචන කතා කරනවා මේවෙන් සිත් බලවත් වෙනවද සිතෙන් තුනයි විෂම ලෝභය තියෙනවා. දේශය තියෙනවා. මිත්‍යා දිට්ඨි තියෙනවා. සිතෙන් තුනයි. මේ සිත වැරදි පැත්තට හැරෙව්වොත් අකුසල කර්ම. මේ වලින් මිදුනොත් කුසල කර්ම. කයෙන් තුනයි, වචරෙන් හතරයි, සිතෙන් තුනයි, 10යි දස අකුසල කර්ම. ඒකෙන් මිදුනොත් ඒ 10 නොකරොත් කුසල කර්ම. හැබැයි දෙකෙන් එකක් ගන්නවා විඥාණයට. එක කුසල සිතුවිල්ලක් ගන්නවා එක අකුසල සිතුවිල්ලක් ගන්නවා. අකුසල කර්ම කරන්න මූලික වෙනවා ආසාවයි තරහවයි මුලාවයි. කුසල් කරන්න මූලික වෙනවා අලෝභය ද්වේෂමෝහ පරිත්‍යාගශීලී සිතයි කරුණාමයි ත්‍රිසාගත සිත හා ප්‍රඥාසාගත සිත කර්මය කර්මඵල විශ්වාස කිරීම. ලෝභ ද්වේෂ මෝහ අකුසල මූල ධර්ම කුසල වලට මූල ධර්ම අලෝභ අධේශ අමෝහ. දැන් මේ පිළිබඳව නොදන්නාකම හින්දානේ. කර්ම කරන්නේ. එහෙනම් සංස්කාර පිළිබඳව ඥානෙ, සංස්කාර හේතු පිළිබඳව ඥානෙ, සංස්කාර නිරෝධ පිළිබඳව ඥානෙ, සංස්කාර නිරෝධගාමිනී ප්‍රතිපදා පිළිබඳව ඥානෙ. දැන් එතකොට මේ භවයේ සංස්කාර කරනවද මෙතනින් එහාට? ඒතර සංස්කාර කියන්නේ නාම ධර්මයක්. විඥානය කියන්නේ නාම ධර්මයක්. පුජ්‍යලේ සංස්කාර කරන්නේ සිතවිල්ලක් විතරයි උපදින්නේ. ඒ සිතවිල්ල ඉදිරි සිතවිල්ලට ප්‍රත්‍යයයි උපකාර වෙනවා. සංස්කාර නැමැති සිතවිල්ල විඥාන නැමැති සිතවිල්ලට ප්‍රත්‍යයයි උපකාරයි. ඒතර නාමයේ නාමයට ප්‍රත්‍යයද? පුජ්‍යලේද කර්ම කරන්නේ? නෑ. සිතවිල්ලක් විතරයි. කර්ම කියන්නේ සිතවිලි වලට. සිතවිලි වල බලවත් බවට කර්ම කියන්නේ චේතනා කියන්නේ. ඒතර ඒ සිතවිල්ලට කියන්නේ නාම ධර්මයි. ප්‍රතිසන්දි විඥානය කියන්නේ නාම ධර්මයක්. හ්ම්. ତර සංස්කාර නැමැති නාම ධර්මයන් ප්‍රතිසන්දි විඥානය නැමැති නාම ධර්මයට ප්‍රත්‍යද නැති. ତර සත්‍යෙද්ද හැදුවේ. පුජ්‍යලෙද්ද හැදුවේ. කෙනෙක්ද හැදුවේ හේතුඵලද. ආ ඒක තමයි ධර්ම අවබෝධය. ඥාන හතරක් එතන. සංස්කාර පිළිබඳව ඥාන, සංස්කාර හේතු පිළිබඳව ඥාන, ඒ සංස්කාර නිරෝධ පිළිබඳව ඥාන, සංස්කාර නිරෝධගාමිනී ප්‍රතිපදා පිළිබඳව ඥානයි. දැන් ඒ ඥාන හතරත් උපදවා ගන්න ඕනේ. ඒතර සංස්කාර නැති කරන්න නම් මොකද නැති කරන්න? හ්ම්. අවිද්‍යාව නැති කරන්න. අවිද්‍යාව හේතු. අවිද්‍යාව පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලආයතනං සලආයතන පත්‍ය පස්ස පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදානං උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති ජාතිපච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ. ඒව මේ තස්ස කේවලස දුක්ඛක් අන්දස්ස සමුදය හෝති. හම්බ වෙනවද නැද්ද? මොනවාද හම්බුනේ? ඇයි ජරා මරණ? දෙකනේ හම්බෙලා තියෙන්නේ. දැන් මොනව හදලාද? සංස්කාර හදන්න ගිහිල්ලා. ප්‍රතිසන්දි විඥානයක් ගත්තා. එතන ඉඳලා ක්‍රියාත්මක ඇවිල්ලා ක්‍රියාත්මක කරගෙන කරගෙන කරගෙන එකින් එකට එකින් එකට ප්‍රත්‍ය වේලා උපකාර වේලා ගෙනෙලා දැම්මා ජරා දැන් ඒ ටික තියෙනව නේද ශෝක කනගාටු හැඬීම් වැළපීම් දුක්ඛ දෝමනස් කායික දුක් මානසික දෝමනස් ප්‍රියන්ගෙන් වෙන්නේ අප්‍රියන් හයක්වීම කැමැති දෑ නොලැබීම අකමැති දේවල් ලැබීම දැන් මොනවද හම්බුනේ අර සිතුවිලි හදන්න ගිහිල්ලා ලෝභයත් ද්වේෂයත් මෝහයත් එක්ක පැටලිච්ච සිතුවිලි හැදුවා. අලෝභයත් අද්වේෂයත් අමෝහයත් එක්ක පැටලිච්ච සිතුවිලිත් හැදුවා. දැන් සිතුවිල්ලක් විතරයි නේද ඒවා. ඇයි මේ සිතුවිලි වලින් හදලා මේ මේ විදියට මේ සිතුවිලි හදලා ප්‍රයෝජනයක් තියනද? ගිහින් දාන්නේ කොහටද? අර දුක්ගටට දාලා නේද දැන් තියෙන්නේ. දැන් ප්‍රසන්න විඥානයක් මේ භවයට අරන් ආපු එක හොඳයිද? එහෙනම් මේ භවයෙන් ප්‍රතිසන්දි විඥානය කීකා භවයට ගෙනියන එක හොඳයිද? ඉතින් එහෙනම් අයින් කරන්න. අයින් කරන්න. හේතු අයින් කරොත් ඵලයන්නේ. ඵලය දුක් නම් හේතුව සමුදය හේතුව කියන්නේ සමුදය. එහෙනම් සංස්කාර හැදුවේ නැත්තම් ඉවරයි නේද? ඒතර විද්‍යාවට ආවා. ඒතර අවිද්‍යාව ඉවරයි නේ. සංස්කාර හදන්නෙම අවිද්‍යාව පත්‍ය සංඛාර. අවිද්‍යාව තියෙනවා නම් සංස්කාර හදනවාමයි. අවිද්‍යාව කිවි දුක දන්නේ දුකට හේතුව දන්නේ දුක නැති කිරීම දන්නේ නැති කිරීමේ මාර්ගය දන්නේ පෙර භවය දන්නේ අනාගත භවය දන්නේ පෙර භවය හා අනාගත භවය දන්නේ පටිච්ච සමුප්පාද ධර්මය දන්නේ අවිද්‍යාව දුක්ඛ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධය අඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අඥානං අඥානං කියන්නේ ඥානෙ නෑ පුබ්බන්තේ අඥානං පෙරභවය දන්නේ නැහැ මේ දේ කරගෙන මෙතනට ආවේ මං කියලා අපරන්තේ අඥානං මේ දේ කෙරුවොත් මේ විදිහටම ඊගාව භවයට යන්නේ කියලා තේරෙන්නේ නැහැ පුබ්බන්තේ අපරන්තේ අඥානං පටිච්ච සමුප්පාද ධම්මේ අඥානං අවිද්‍යාව දැන් දන්නවා සංස්කාර හැදුවොත් ගිහින් දාන්නේ දුකට අයිති වෙන්නේ දුක් ටිකක් කියලා ප්‍රසන්දි විඥානයක් අරන් ඉදිරියට යන්න ඕනේ. එහෙනම් දුක්ඛේ ඥාන දුක්ඛ සමුදය ඥාන දුක්ඛ නිරෝධේ ඥාන දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ඥාන. උබ්බන්තේ ඥාන. පෙර භවයේ මට මේක කරගන්න බැරි නම් දැන් හැබැයි මේ භවයේ මේක මම කරනවම තමයි. සමාවයම. නිවැරදි සිහිය ගන්න සම්මා සති එකඟ වූ සිතින් ධර්මය අවබෝධ කරගන්න සමාධි. තේරෙනවද? සමාවායම ඕනේ ඉදිරියට. සම්මා දිට්ඨියයි සම්මා සතියක් ඕනේ. මේ කරුණ තුන ගන්න ළඟට එකට කරන්න පුළුවන් මේ භවයේ. මේ ධර්මයේ නිවැරදිව දන්නවා නම් චුල්ලසෝතාපන්නයි. චුල්ලසෝතාපන්නයි කියන්නේ. ඔකට ලකුණු දාගන්න. සෝතාපන්නයි. අපාය දොරවල් ලැබුවා. പ്രേත ලෝකේ දොරවල් ලැබුවා. තිරිසන් ලෝකේ දොරවල් ලැබුවා. බව හතක් ට සීමා වෙයි. අටවෙනි වර මේ පැවැත්ම ගලාගෙන යන ක්‍රමය ඉවරයි. මේ ගලාගෙන යන ක්‍රමයක් තියෙන පැවැත්මක් ප්‍රවෘතියක් තියෙන්නේ. ඒ ප්‍රවෘතිය මොකේද? නාම රූප දෙකේ. එහෙනම් අවිද්‍යාව නැති කරන්න ඕනේද? විඥා උදපාදී. තථාගතයන් වහන්සේ එතකන් කිව්වේ නැහැ විඥා උදපාදී කියලා. අවිද්‍යාව තුළ ඉන්නකම්. විද්‍යාවට ආපු ආවට පස්සේ ಅವಿದ್ಯಾ ಅತ್ಯವಶೇಷವಿರಾಗ ನಿರೋಧ ಸಂಕಾರ ನಿರೋಧ ಸಂಕಾರ ನಿರೋಧ ವಿನ್ಯಾನ್ ನಿರೋಧ ವಿನ್ಯಾನ್ ನಿರೋಧ ನಾಮರೂಪ ನಿರೋಧ ನಾಮರೂಪ ನಿರೋಧ ಸಲಾಯತನ ನಿರೋಧೋ ನಿರೋಧ ಪಸ್ಸ ನಿರೋಧ ಪಸ್ಸ ನಿರೋಧ ವೇದನಾ ನಿರೋಧ ವೇದನಾ ನಿರೋಧ ತನ್ನ ನಿರೋಧ ತನ್ನ ನಿರೋಧ ಉಪಾದಾನ ನಿರೋಧ ಉಪಾದಾನ ನಿರೋಧ ಭವ ನಿರೋಧ ಭವ ನಿರೋಧ ಜಾತಿ ನಿರೋಧ ಜಾತಿ ನಿರೋಧ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසං නිරුච්ඡanti ඒව මේතස්ස කේවලස්ස දුක්ඛකන්දස්ස දුක්ඛදක් නිරුච්ඡanti අවසන් දුක්ඛන්දේ අවසානයේ කයි නැත්තම් පවතිනවා පැහැදිලිද කිව්වේ ධර්ම දේශනාව අවසන් කරමු දැන් ඥාන 44ක් මේ ධර්ම දේශනා තුනක් තුල තියෙනවා ඥාන හතරක් ඥාන 44ක් ඔය හතරට කිව්වේ ඥාන වස්තු බුදුරජාන් වහන්සේ සවැත් නුවර භික්ෂුන් වහන්සේලා අමතල දේශනා කරේ මහණෙනි මම ඔබලාට 44ක් ඥාන වස්තු දේශනා කරනවා. එතකොට සංස්කාරය හතරයි විඥාන හතරයි නාම රූප හතරයි සලආයතන හතරයි පස්ස හතරයි වේදනා වේදනා හතරයි තණ්හා හතරයි උපාදාන හතරයි භව හතරයි ඡාති හතරයි ජරා මරණ හතරයි 44ක් ඥාන උපදවා ගන්න. සත්‍යද අසත්‍යද මේ කිවි. ඒකම තමයි ලෝකේ. ඒ බෞද්ධ දර්ශනයයි. හොඳයි. ධර්ම දේශනාව අවසන් කරන වදට